භගවතු අරහතෝ සම්මා සම්බුද්දස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස සද්ධා සම්පන්න කාරුණික පින්තුනි අද දවසේදී හැම කෙනෙක්ම මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම සසර දුකින් එතර වීම පිණිස දේශනා කළ යුතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරගන්නට පින්තුනි බුදුරජාණන් වහන්සේ අපිට පන්සාලිස් වසක් මුළුල්ලෙහි එකදු හිස් වචනයක් මොකක්වත් නැතුව නිබ්බේදි නිබ්බේදික භාගීය එහෙමත් නැතිනම් නිර්වේදයේ පිණිස පවතින නිවන් පිණිස පවතින වටිනා ධර්ම දේශනා කළා. ඒ වටිනා ධර්මය ආදි කල්යාණයි මුල යහපත් ඒ වගේම මධ්‍යේ කල්යාණයි මැද යහපත් ඒ වගේම පරියෝසాన කල්යාණයි පරියෝසానය කෙලවර යහපත් මේ මුල මැද අග යහපත් මේ ධර්මය මුලින් සඳහන් කරන කාරණා මැදින් දැක්වෙන දෙයට ගැලපෙන්න අවශ්‍යයි. මැදින් දැක්වෙන දේ කෙලවර දැක්වෙන දෙයට ගැලපෙන්න අවශ්‍යයි. ඒ වගේම තමයි ඒක අනුපූර්ව වශයෙන් යන ප්‍රතිපදාවක් සමග අපිට දැක්වෙන්න අවශ්‍යයි. මේ සියලු කාරණා මේ සද්ධර්මයේ තුල දැක්වෙනවා. අපි මේ විදිහට ධම්මසංගණි ප්‍රකරණයට අදාළව වටිනා දහම් පරයයක් සාකච්ඡා කරගෙන ආවා රූපකාණ්ඩයට අදාළ කොටස් ටික. කාමාවචර සත්‍යය, කාම භූමියේ සත්‍යය, රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ඉන්නවා. අන්න ඒ නිසා අපි රූපේ පිළිබඳව අවබෝධ කරගන්න එක රූපේ පිළිබඳව දැනුම ඇති කරගන්න එක බොහොම වැදගත් වෙනවා. ඒ රූපය පිළිබඳව ඇති දැනුම තමයි අපිට විදර්ශනා නිස්සිත මානසිකාරයකට උපකාර වෙන්නේ කියන එක අපි මුලින්ම මතක් කරන්නට යෙදුණා. එතනදී අපේ විදර්ශනා මානසිකාරයේ දිවෙන්නට අපි කිව්ව කෝච්චියක් යන්නට රේල් පීල්ලක් අවශ්‍යයි වගේම අපේ නුවණ මේ විදර්ශනා මානසිකාරයේ දිවෙන්නට මේ උතුම් ධර්මකාරණා පිළිබඳව දැනුමක් අපිට අවශ්‍ය වෙනවා සත්‍ය ඥානයක් වශයෙන්. එනිසා මේක බොහෝම ප්‍රයෝජනවත් දෙයක් තමන්ගේ ජීවිතයේ තුලින් දකින්නට උත්සාහවත් වෙන කෙනෙකුට. ඒ වගේම තමයි අපිට කරුණු කාරණා ටිකකින් ඔබට ගිහිල්ලා මේක තමන්ගේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරගනිමින් මේක අපි ශ්‍රවණය කරනකොට අපිට මේ මොහොතේදී භාවනාවක් සිද්ධ වෙනවා එහෙමත් නැතිනම් හිතේ මානසිකාරයේ වැඩිවීමක් මානසිකාරයේ දියුණුවක් සිද්ධ වෙනවා එනිසා හොඳ සිහි කල්පනාවෙන් යුක්තව අපි මේ කියන කාරණා ටික ශ්‍රවණය කරගන්නට අවශ්‍ය වෙනවා අපි රූපකාණ්ඩයේ ඒ කොටස් ටික සාකච්ඡා කරගෙන යනකොට ඒක විදේන රූප සංගහෝ කොටස අවසන් කරලා දුවිදේන රූප සංගහෝ කොටස සාකච්ඡා කළා. ඒකෙදි අතිරූපං උපාදා අතිරූපං නෝපාදා කියන මේ කොටස සාකච්ඡා කරන්නට ගිහිල්ලා උපාදා රූපයක් තියෙනවා කියලා උපාදා රූපේ විස්තර කරනකොට චක්කායතන රූපය ආදී ආයතන ටික විස්තර කරගන්න යනකොට අපි එතනදී උපකාර කරගත්තා පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ එන ඥාන කතාවල ව්‍යවස්ථාපනයේ පිළිබඳව නැතිනම් ආධ්‍යාත්මික ධර්මයන් සහ බාහිර ධර්මතාවයන් ව්‍යවස්ථාපනය කරන ප්‍රඥාව පිළිබඳව එන නුවණ. එතනදී වත්තුනානත්තේ ඥානය කියලා අපි මතක් කරගත්තා. එතනදී අපි ආධ්‍යාත්මික වස්තුන් ව්‍යවස්ථාපනය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව පහුගිය දේශනාවන් තුල සාකච්ඡා කළා. පහුගිය වතාවේදී අපි මේ රූපය අනිච්චත අනිච්චතෝ වවත්තේති නොනිච්චතෝ දුක්ඛතෝ වවත්තේති නොසුඛතෝ කියන කාරණා ටික අපි කතා කළා. සාමාන්‍යයෙන් දල වශයෙන් කෙටියෙන් අපි මතක් කරගත්තොත් අනිච්චතෝ වවත්තේති නොනිච්චතෝ කියලා කියනකොට අනිත්‍ය වශයෙන් රූපය දකිනවා රූපය මෙනෙහි කරනවා නොනිච්චතෝ නිට්ටය වශයෙන් නෙමේ. එතකොට අනිත්‍ය වශයෙන් රූපය මෙනෙහි කරනකොට රූපය දකිනකොට අපිට අනිත්‍යානු දර්ශනය කියලා කියනකොට විමුක්ති මුඛයක් විදියට එහෙම නැතිනම් නිවනට බොහොම සමීපස්ත ධර්මයක් හැටියට අපිට හොඳට ප්‍රකට වෙන්නට අවශ්‍ය වෙනවා මේ අනිත්‍ය කියන කාරණාව. අපිට හැම වෙලාවකදීම අපේ ජීවිතේ නිත්‍ය සංඥාව මත පදනම් වෙලා ඇති දේ මත පදනම් වෙලා තියනවා කියන අන්තය තුල ඇත කියන අන්තය තුල ජීවත් වෙනවා. මේ ඇත කියන අන්තය තුල ජීවත් වෙන අපිට තියනවා කියන කාරණේ මතම පදනම් වෙලා මුළු දර්ශනයම ගොඩනගාගත් අපිට මේ නිත්‍ය සංඥාව දුර්ලීම පිණිස තමයි අනිත්‍ය සංඥාව පෙන්නුවේ එහෙමත් නැතිනම් මේක යථාභූත ඥාන දර්ශනයක් ඇති කර ගන්නට අවශ්‍ය ක්‍රමවේදය අපිට දේශනා කළේ අනිච්චතෝ වවත්තෙන්තෝ නිත්‍ය සංඥම් පජහති යම් කිසි කෙනෙක් අනිත්‍ය වශයෙන් දකිනකොට එයාගේ නිත්‍ය සංඥාව දුර වෙනවා අපි එදත් මතක් කළා මේ අනිත්‍ය සහ අනිච්ච නැතිනම් අනිච්ච සහ අනිච්ච කියලා මේ කාරණා දෙක සම්බන්ධව අද ලෝකෙ බොහෝ ප්‍රශ්නයක් තියෙනවා මේක ඇත්තටම කිව්වොත් නිවන සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්. ඒකට දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා අනිච්චතෝ වවත්තෙන්තෝ නිච්ච සංයම් පජහතේ. අනිත්‍ය වශයෙන් දකිනකොට නිච්ච කියලා කියනකොට මේ කියන්නේ නිච්ච කියලා නැතිනම් ඉච්ඡ සංඥම් පජහති නෙමේ කැමැති සංඥාව දුරු කරනවා ආශාදේෂ්ඨ කරනවා කියන සංඥාව දුරු කරනවා කියන අර්ථයක් නෙමේ දේශනා කරන්නේ අනිත්‍ය වශයෙන් බලනකොට ඒ කෙනාගේ නিত্য වූ සංඥාව දුරු කරනවා නිච්ච සංඥම් පජහති නිට්යයි කියලා තියෙන සංඥාව දුරු වෙනවා පින්නතුනේ අපේ ලෝක සත්‍යයක් ඇති බවට අපි ගොඩනගාගන්නේ පූර්ණ වශයෙන්ම අපේ තියෙන නিত্য සංකල්පය නිසා නিত্য සංඥාව නිසා. අපි කිව්වොත් අපේ දෘෂ්ටිය දෘෂ්ටියක් තියෙනවා අපේ දර්ශනයක් දැක්මක් තියෙනවා අපි උපදින්නට කලින් මේ ලෝකෙ තිබුණා තිබුණ ලෝකෙ අපි ඉපදුනා ඒ වගේම ඒ ලෝකෙ තියෙනකොට තියෙන ලෝකෙ අපි ජීවත් වෙනවා ඒ වගේම ලෝකෙ තියෙනකොට අපි මැරිලා යනවා. මේක තමයි අපේ සාමාන්‍ය දර්ශනයේ පෝතුජ්ජනික නැතිනම් පෘතජ්ජනයාගේ තියෙන දර්ශනය තමයි ඔන්න ඔය ඇත කියන අන්තයේ තුල පිහිටි නිත්‍ය සංඥාව මත පදනම් වුණ දර්ශනය දැක්ම. අපිට යම් විදිහකින් ওই ධර්මතාවයේ පිළිබඳව ඔතන ඇති යථාර්ථයේ පිළිබඳව අවබෝධයක් කරනවා නම් අපිට පේනවා ওই ලෝකය හැදුන තැන ඒ වගේම ලෝකය නැති වුණ ආකාරයත් අපිට හොඳට දකින්න පුළුවන්කම තියෙනවා ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් මේ බඹයක් තරම් වූ ශරීරය තුලින් පනවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් අපිට මේ ලෝකය කියලා අපි දකින දැක්මට අද තියනවා කියලා හිතාගෙන ඉන්න ලෝකයට වඩා එහා ගියපු හොඳ දැක්මක් නුවණක් අපිට ඇති කරගන්නට පුළුවන් වෙයි. පින්නතුනේ අපි අද දවසේදී ඇති බවට ගන්න නිත්‍ය සංඥාවෙන් ඇසුරු කරන ලෝකයේ දිහා අපි නැවත හැරිලා බැලුවොත් අපිට දකින්න තියෙන කාරණා කීපයක්. ඒ තමයි එක්ක අපි රූපේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා වර්ණ සතහන පැත්තෙන්. ඒ වගේම ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ කියන මේ දේවල් ටික තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. මේ ටික මත පදනම් වෙලා තමයි මුළු ලෝකෙම අපිට ඇති බවට ගෙනල්ලා දීලා තියෙන්නේ. තව විදිහකින් කිව්වොත් ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ කාරණා ටික පදනම් කරගෙන ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ අපිට අනිත්‍ය කියන දේ දේශනා කළේ. මෙතනදී අනිත්‍ය කියනකොට වර්ධවා ගන්න එපා. අනිත්‍ය කියන වචනෙන් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ ඇති දෙයක නැති බව නෙමෙයි. තියෙන දෙයක් නැති වෙලා යන බව ඒකේ විපරිණාමයක් කියන කාරණාවට වැටෙනවා. සම්මුතිය තුල ලෝකෙ තුල එකක් අනිත්‍යක් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ විමුක්ති මුඛයක් කොට පෙන්නපු ත්‍රිලක්ෂණයක් කොට පෙන්නපු සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගෙන දේශනා කළ විශේෂම ලක්ෂණය කොට පෙන්නපු අනිත්‍ය නෙමෙයි. ඒ අනිත්‍ය අපිට නිවන් දක්වාම වැටෙන අනිත්‍යයක් වෙන්නේ නැහැ ලෝකයේ ඇති දෙයක නැති වෙන බව. මොකද ඒක සම්මුතිය තුළ සම්මුති දර්ශනය තුලත් කෙනෙක් දකින්නට පුළුවන් දෙයක්. ඇති දෙයක නැති වෙන බව. අපේ සමාජය තුළ සමහර වෙලාවට මේ කාරණාව නොදන්න කම නිසා නොදකින කම නිසා අපි දකින්න ඇතැම් වෙලාවට භාවනා ප්‍රතිපදාවන් පවා ඇති වෙලා තියෙනවා. රූප කලාප බිනි බිනි යන්නේක දිහා බලනවා. එහෙම නැතිනම් මේ කය නැසිලා වෙනසිලා යනවා කියන එක පිළිබඳව බලනවා. මේ බලන එකේ වරදක් තියෙනවා කියනෝ නෙමෙයි. නමුත් මේකෙන් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. නිවන් දකිනවා නම් ඇති දෙයක නැති බව කියන කාරණාව තුල ඉඳලා අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි මේ සාස්වත අන්තයේ තුල ඉඳලා උච්ඡේදවාදයට යන්නේ එහෙමත් නැතිනම් අපි සාස්වත උච්ඡේදයක් බවටයිපත් වෙන්නේ. එනිසා දැන් අපිට අනිත්‍ය කියන කාරණාව හරියටම තේරුම් ගන්නවා නම් හරියටම වටහා ගන්නවා නම් අපිට තියෙනවා එතනින් එහාට ගියපු තව දර්ශනයක් ඇති කරගන්නට. ඒ තමයි අපේ ජීවිතයේ යථාර්ථය කියන කාරණාව තේරුම් ගන්නට. අනිත්‍ය කියන පදේ සංග්‍රහ කරන්නේ දුක්ඛ සත්‍යයට. මේ දුක්ඛ සත්‍යයට සඳහන් කරන අනිත්‍ය කුමන ධර්මතාවයක් නිසාද කියලා දැක්කොත් හැම වෙලාවකදීම අනිත්‍ය කියලා කියන්නේ නැති වෙලා යන ක්ෂය බවටපත් වෙන ස්කන්ධ ධර්මතා ටික පැත්තෙන් කතා කරන දර්ශනය. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් චක්කුම් අනිච්චා, රූපං අනිච්චා මේ විදිහට ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි කියන පැත්තෙන් කරුණු ඉදිරිපත් කළා. ඒ වගේම රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව සංඛාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි කියලා ස්කන්ධ ධර්මතා ටික පැත්තෙනුත් අනිත්‍ය සංග්‍රහ කළා, අනිත්‍ය දේශනා කළා. දැන් මේ කියන කාරණාව තුළ අපිට අනිත්‍ය සංග්‍රහය ගත්තාම අනිත්‍යයි කියන දේ විමසලා බලනකොට අපිට දකින්න තියෙන දෙයක් හැම වෙලාවකදීම දෙයක ඇති බවට වඩා අපිට අනිත්‍ය කියන වචنين බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ව හදාගන්න තැන තමන්ව ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන තැන පිළිබඳව තියෙන අවබෝධය. එහෙමත් නැතිනම් ස්කන්ධ ටිකක් පිළිබඳව ස්කන්ධ ධර්මතාවයේ පිළිබඳව ඇති කරගන්න අවබෝධයම තමයි අන්ත්‍යාරු දර්ශනය තුල සිද්ධ වෙන්නේ. අපිට අපේ ජීවිතය තුළට බහලා ඔය කියන කාරණාව ගත්තොත් අපේ ජීවිතය ඇතුළින් අපි ටිකක් විමසලා බැලුවොත් හිතලා බැලුවොත් අපි හැම වෙලාවකදීම තියෙන දේ මත තියෙන දේ අල්ලන්නට තමයි අත දාන්නේ. ඇහැට පේන දේ අල්ලන අදහසින් එළියට අත දානකොට හැම වෙලාවකදීම අපිට තියෙන්නේ එතන තියෙන නිත්‍ය සංඥාවක්. ඒ නිත්‍ය සංඥාව මත තමයි භවය පදනම් වෙලා තියෙන්නේ කීම් කිරීම් ආදී කටයුතු ටික ලෝකෙ තුල පේන්න දකින්න තියෙන්නේ මේ පෙනීම කියන කාරණාවට අපි අනිත්‍ය කියන දේ බහාලලා බැලුවොත් අපිට දකින්න තියෙනවා කවදාවත් ඇහැට පෙනෙන දේ අතින් අල්ලන්න පුළුවන් කමක් නැහැ කියන සිද්ධිය. ඔකේදි මම මෙහෙම කිව්වොත් උදාහරණයක් අපි සේනාසනේ බොහොම සමහර වෙලාවට රාත්‍රී කාලයේදී ගමනක් යනකොට ස්වාමින්වහන්සේලා කීප නමක් වේලියට වඩිනවා. වඩිනකොට දවසක් මම කල්පනා කළා පිටිපස්සෙන්ම වඩින අන්තිමේටම මේ රෑ වඩින ස්වාමින්වහන්සේලාට විදුලි විදුලි ආලෝකයකින් වඩිනකොට ටෝච් එකක් වගේ දෙයක් පත්තු කරගෙන වඩිනකොට මේ ඉස්සරහා සාමින්හන්සේගේ ටෝච්චලිය දිහා බලාගෙන පිටිපස්සෙන් තව සාමින්හන්සේ නමක් වැඩම කරනවා. හැම වෙලාවකදීම දැන් ඉස්සරහා බලාගෙන අපි මෙහි කකුල ඔසවන්නේ ඇතිදේ මත ඇවිදිනවා කියන සංඥාවත් එක්ක. එහෙමත් නැතිනම් භවය කියන දේ මත පදනම් වෙලා භවය කියන භව සංඥාව මත පදනම් වෙලා තමයි අපි කකුලස් කොසවන්නේ. ඉස්සරහට ටෝච් එක ගහගෙන අපි කවුරුත් කකුල් දෙක මුලට ටෝච් එක ගහගෙන ඇවිදින්නේ නැහැ. අපි ඇවිදින්නේ ඉස්සරහට ටෝච් එක ගහගෙන. ඉස්සරහට ටෝච් එළිය පත්තු කරගෙන අපි ඇවිදිනකොට අපි හැම වෙලාවකදීම ඉදිරිපස බලාගෙන මේ පැත්තෙන් කකුල ඔසවනවා. ඇයි කකුල ඔසවන්නේ? අර ගත්ත අරමුණ පිළිබඳව මෙනෙහි කරන කම නිසා නැතිනම් කිව්වොත් නිත්‍ය සංඥාව පදනම් කරගෙන. ওই වගේම තමයි අපේ ජීවිතයේ හැම තැනකදීම සිද්ධ වෙන સિદ્ધාන්තය. අපි දෙයක් ගැන කල්පනා කරනවා. gedara ළමයා එවත් නැතිනම් අපි ඉදිරිපස තියෙන දෙයක් වෙන්න පුළුවන්. මේ දේ ගැන අපි කල්පනා කරනවා. කල්පනා කරන මොහොත වෙනකොට අපිට හැම වෙලාවකදීම ඇහැට පෙනුණු දර්ශනය ඇහැට පෙනුණු දේ ඉතුරු නැතුව නැති වෙලා ඉතුරු නැතුව Nirodheට පත් වෙලා ඉවරයි. ඒ හේතු ටික ඇතිකල්ලි හටගෙන ආහාර ප්‍රත්‍යයෙන් හේතු ටික ඇතිකල්ලි හටගෙන ආහාර නිරෝධයෙන් නිරුද්ධ වුණ ධර්මතාවයක් ඇතිකල්ලි අපි හැම වෙලාවකදීම ඒ ඔසවලා ගත්ත අරමුණ පිළිබඳව හිතනවා කල්පනා කරනවා. දැන් මේ හිතන්නේ කල්පනා කරන්නේ අර ඔසවලා ගත්ත ආරම්මණය පිළිබඳව ඔසවලා ගත්ත ටික පිළිබඳව. හැබැයි ඒ ඔසවලා ගත්ත කාරණාව අපේ ජීවිතේ නෙමෙයි. ජීවිතේ නෙමෙයි කියලා කිව්වේ අපි ඒ ටික දකින දේ නෙමෙයි. දකින දේ තුල අපිට කවදාවත් ওই හිතන දේ දැනගන්න දේ තිබුණේ නැහැ. අපි රූපය ඉතුරු නැතුව වැය වුණු තැනක රූපස්කන්ධය කියන දේ ඉතුරු නැතුව නැති වුණු තැනක අපි කෙනකෙනාගේ මනස පැත්තෙන් විඳින විඳීමක් තමයි පවතින්නේ. කෙනකෙනාගේ මනස පැත්තෙන් විඳින මේ විඳීම බාහිර රූපයේ පැත්තට පතිත කරලා දකින ලක්ෂණය නිසා තමයි අපිට නිත්‍ය සංඥාව කියන දේ ඇති වෙලා තියෙන්නේ. ඒ දැකපු දේ ගැනමයි අපිට හිතන්න පුළුවන්කම තියෙන්නේ කියන කාරණාව අපිට ඇති වෙලා තියෙන්නේ ඔන්න ඔය හේතුව පදනම් කරගෙන. ඔකට මම මේ පින්නතුන් ගොඩක් අහලත් ඇති පරණ කලින් කියපු උදාහරණයක් අපි කිව්වොත් අපි කිව්වා අපේ සේනාසනය ආරම්භ කරපු පටන් ගත්ත මුල් කාලෙදී මේ සේනාසනයේ පළවෙනියටම ජනෙල් වලට වීදුරු දැම්මට පස්සේ මේ කැලේ ඉන්න රිලව් ඇවිල්ලා මේ වීදුරුව ළඟට එබෙනකොට ඒගොල්ලොන්ගේ ඡායාව ඒගොල්ලොන්ට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ඡායාව පේනකොට මේ සතා ඉස්සරහට පනිනවා ආපස්සට පනිනවා මෙතන මහ විශාල යුද්ධයක් යාට මොකද රිලව කල්පනා කරනවා තව සතෙක් ඇතුලේ තව කෙනෙක් ඉන්නවා කියලා. එයා දන්නේ නැහැ තමන්ගේ ප්‍රතිබිම්බය එයාට තියෙන පෙනින්නේ කියන කාරණාව නොදන්න කම නිසාම ඉන්න සතෙක් ගැන හිතමින් ඉදිරිපසට ආපස්සට පනිමින් කටයුතු කරනවා. දැන් බොහෝ අවුරුදු ගාණක් ගත වෙලා නමුත් තාමත් ඒ ජනෙල් විදුරු ළඟට ආවට පස්සේ තවත් අර දෙයම තමයි. තාමත් ඉස්සරහට පනිනවා, ආපස්සට පනිනවා, අල්ලලා බලනවා මේ විදිහට මෙයාගේ කටයුතු ටික එයා සිද්ධ කරගෙන යනවා. මොකද එයාගේ දර්ශනය එයාගේ දැක්ම තියෙන්නේ හැම වෙලාවකදීම එළියේ මම ජීවත් වෙනකොට තව සතෙක් ඇතුලේ ජීවත් වෙනවා ඒ වගේම මම මෙතන ඉන්නකොට තව කෙනෙක් ඇතුලේ ඉන්නවා වගේම මම මෙතනින් අයින් වෙලා යනකොට ඒ කෙනා ඇතුලේ ඉන්නවා ඇතුලේ කෙනා ඉන්නකොටම තමයි මම අයින් වෙලා යන්නේ එයා පිට ඉන්නකොට තව කෙනෙක් එහි ඉන්නවා. දැන් බලන්න එන්න හේතුව තියෙන ඕනම වෙලාවක ඇවිල්ලා අර කණ්ණාඩිය ඇතුලේ ඉන්න අනිත් ත්‍රිලවව බලන්න පුළුවන්කම ඕනම වෙලාවක තියෙනවා. මෙන්න මේ දැක්ම නිසා ඒ සතාට කවදාවත් හීනකින්වත් හිතෙන්නේ නැහැ තමන්ගේත්ම ඡායාවක් තමයි කණ්ණාඩිය මත පතිත වෙන්නේ කියන කාරණාව. ඒ නිසා තමන් තමන් තුළ ඒ නුවණ නැතිකම නිසා මේ සත්‍යය එක රැවටිලා රිලව එතනම කටයුතු කරගෙන යනවා. පින්නතුනේ අපේ ජීවිතයත් අන්න ඒ විදිහමයි. අපේ ජීවිතයත් ඒ විදිහමයි කියලා කිව්වේ රිලව කණ්ණාඩියට වැටුණු ප්‍රතිබිම්බය කෙනෙක් පුද්ගලයෙක් කියලා රැවටුණා වගේම අපි අපේ ජීවිතය තුල තියෙන ප්‍රතිබිම්බයට රැවටෙනවා. අපේ ජීවිතය තුල තියෙන ප්‍රතිබිම්බය කියන එකෙන් මම අදහස් කළේ රූපය සම්බන්ධව තියෙන අපි දකින ප්‍රතිබිම්බය රූපය සම්බන්ධ ප්‍රතිබිම්බය කියලා කිව්වේ ඇහැට වර්ණ සතහනක් පතිත වුණාට පස්සේ ඒ පතිත වුණ වර්ණ සතහන නැවත ආය පතිත වෙන්නේ නැහැ අපි දන්නවා හේතු ටික එකතු වුණාට පස්සේ ඒ මොහොතේම හැදිලා පෙනෙන දෙයක් මිසක හේතු ටික නැතුව කලින් ඉඳලම තිබුණු පාට ටික දැන් ඇවිල්ලා අපේ ඇහැට වැටුණ නෙමෙයි කියන එක අපි හොඳටම පැහැදිලි දෙයක්. එහෙම නැතිනම් කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඔබ කණ්ණාඩිය රැවටෙන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවොත් ඔබ දිහාම හැරිලා බැලුවොත් ඇයි කණ්ණාඩිය ඉස්සරහට යනකොට ඔබ රැවටෙන්නේ නැත්තේ කියලා. ඔබට නුවණක් එයි මම යනකොටම මේ හේතු ටික නිසාම ඇතුලේ ප්‍රතිබිම්බයක් පේනවා මම මෙතනින් අයින් වෙනකොටම ඒ ප්‍රතිබිම්බේ නැති වෙන බවට නුවණක් තියෙනවා ඒ නිසාම ඇතුලේ ඉන්න කෙනා ගැන කීම් කිරීම ඇති කරගන්න ඒ කෙනා ගැන වෙන පුද්ගලයෙක් ගැන හිතනවා වගේ තරහක් ඇති කරගන්න ඒ වගේම වෙන කෙනෙක් ගැන ඇති කරගන්නවා වගේ කැමැත්තක් ඇති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද Taman දන්නවා මේ හේතු ටික ඇතිකල්ලිම හදාගත්ත වර්ණ සටහනක් කියන නැතිනම් ප්‍රතිබිම්බයක් කියන එක Taman දන්නවා. ඒක ජීවිතයේ එළඹ සිටි මට්ටමේ නුවණක්. මේ Tamanගේ එළඹ සිටීමත් ඒ වගේම කණ්ණාඩියක් නිසා Tamanගේ ප්‍රතිබිම්බය කණ්ණාඩියෙන් පෙනෙනවා කියන කාරණාව පිළිබඳව Tamanට මේ හේතු ටික ඇතිකල්ලි හටගත්තු දෙයක් විදිහට එළඹ සිටි නුවණක් තියෙනවා. ඒ නිසාම අපි මේ ප්‍රතිබිම්බේ රැවටෙන්නේ නැහැ. නමුත් අර තිරිසංගත සත්වයාට එතන නුවණ නැති නිසා ඔහු ඒ ආරම්මණය තුල රැවටෙනවා ඔහු ඒ ආරම්මණය තුල මුලාවටපත් වෙනවා අපේ ජීවිතය තුලත් ඒ තිරිසංගත සත්‍යය හිටපු මට්ටමේම අපි ජීවත් වෙනවා හැබැයි එකම ස්තරයේ තමයි තිරිසංගත සත්‍යයට එළිය පොඩ්ඩක් උස වෙන්න පුළුවන් හැබැයි ඒ ස්තරයේ මතම අපි ජීවත් වෙනවා ඇයි එහෙම කිව්වේ පෙනුණු රූපය මේ මොහොතේ ඇහැට පතිත වුණු වර්ණ සටහන මේ මොහොතේ විතරයි. ඉතුරු නැතුව නිරුද්ධයි. හැබැයි මේ නිරුද්ධ වුණ තැනක දැකපු ගහ කියන සංඥාව හිතට ගත්ත ඒ දේ අපිට තව දවසක ඇවිල්ලා බැලුවොත් එදාටත් ඒ ගහ දකින්න පුළුවන්කම තියෙනවා. එදාටත් ඒ ගහ දකින්න පුළුවන්කම අපිට තියෙනවා. ඔබට මේ මොහොතේ යම් දර්ශන තලයක් පේනවා නම් මේ පැත්ත තුල ඒ දර්ශන තලය ඔබ යම් දවසක සේනාසනයට ඇවිල්ලා බැලුවොත් ඔබට එදාටත් මේ දර්ශන තලය නැවත බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබ කල්පනා කරනවා මේ තියෙන්නේ අපි දැකපු දේම තමයි. හැබැයි යථාර්ථයක් විදිහට ඔබට ඇති වෙලා තියෙන්නේ මේ මොහොතේ ඇති වුණු ඇහැ රූප චක්කු විඥාන කියන સિદ્ધාන්තයක් නිසා පෙනුණු වර්ණ සටහනකට එදා දැකපු දෙයමයි මේ තියෙන්නේ කියලා ඇති කරගත්ත මනෝමය වශයෙන් විඳින වින්දනයක් මිසක එළියේ තිබිලා ආපු දෙයක් නෙමෙයි. අපිට එළියේ තිබිලා ආපු දේ කියන සතහන තියෙන්නේ ඒ සංඥාව තියෙන්නේ හැම වෙලාවකදීම නিত্য සංඥාව පදනම් කරගෙන. නিত্য සංඥාව කියන එකෙන් අදහස් කළේ ඇහැට මේ වෙලාවේදී හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතා ටිකක් ඇති වෙන තැනක අපි දැනගන්නවා අපි කලින් ඉඳලා දැකපු රූපයක්. අපි කලින් ඉඳලා දන්න පුද්ගලයෙක්. කලින් ඉඳලා දන්න වස්තුවක්. මේ විදිහට අපිට බාහිර ලෝකෙ තුල කලින් දැකපු දෙයක් නැවත දකින්න පුළුවන්කම තියෙන්නේ. මොකද කලින් ඇති වුණු ඇහැ ආපහු හටගන්නේ නැහැ කියන එක අපි හොඳටම දන්නවා. ඒ වගේම කලින් මොහොතේ ඇති වුණු වර්ණ සටහනක් ආලෝක සටහනක් ආපහු ඇහැට පතිත වෙන්නේ නැහැ කියන එක අපි දන්නවා. නැත්තම් තව විදිහකින් කියනවා නම් බොහොම රළු විදිහටම පහුගිය තප්පරේ නැවත කවදාවත් ආය උදා වෙන්නේ නැත්තම් කල්ප 100ක් කෝටියක් ගියත් නැවත පහුගිය තප්පරේ නැවත උදා වෙන්නේ නැත්තම් එහෙනම් ඒ తප්පරයේ තුල පැවතුණු ඒ తප්පරයේ තුල හේතු ටික නිසා හැටගත්ත ඒ රූපය නැවත කවදාකනම් හටගනීද? ඒක හටගන්න හේතුවක් නැහැ. එහෙනම් ඒ මොහොතේ හටගත්ත ධර්මතා ටික ඒ මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධයි නම් අපි කොහොමද කලින් දැකපු රූපේ නැවත වතාවක් දකින්නේ? කලින් දැකපු කෙනාව නැවත වතාවක් දකින්නේ. කලින් දැකපු කෙනාව නැවත වතාවක් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හේතුව රූපය කියන එක මේ මොහොතේ හේතු ටික ඇති කල්ලි හටගත්ත හේතු නැති වෙනකොටම නැති වෙලා ගියා. අනිත්‍ය දෙයක්. එතකොට අනිත්‍ය කියන වචනේ බුදුරජාණන් වහන්සේ සංග්‍රහ කළේ බොහොම ගැඹුරු අර්ථයකින්. ඒ අනිත්‍යානු දර්ශනයෙන් අනිත්‍යානුපස්සනාවෙන් විමුක්ති මුඛයක් කොට නැතිනම් විමුක්තිය සාක්ෂාත් කරගන්න දොරටුවක් කොට පැනෙන්නේ ඒ නිසා යම් කෙනෙක් මේ ස්කන්ධ ධර්මතා පංචකය පිළිබඳ අනිත්‍ය වශයෙන් දකිනවා නම් ඔහුට නිත්‍ය සංඥාව දුර වෙනවා නිත්‍ය සංඥාව කියලා කියන්නේ එක දිගට තියෙන කලින් දැකපු රූපය ආපහු දකින්න පුළුවන් කලින් අහපු සින්දුව නැවත අහන්න පුළුවන් කලින් විඳපු ගන්ධය නැවත විඳින්න පුළුවන් කලින් විඳපු රස නැවත විඳින්න පුළුවන් කලින් විඳපු ස්පර්ශයක් නැවත වතාවක් විඳින්න පුළුවන් කියලා මේ ලෝකයේ ඇති බවට ගත්ත මේ දැක්ම අපිට ඉතුරු නැතුව නැති වෙලා යනවා මොකද අපි දන්නවා මේ හේතු ටික ඇති කල්ලි Taman තුල ගොඩනගාගත්තු ලෝකයක් හැබැයි හේතු ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක තමන් ගොඩනගාගත්ත බවයි මෙතන තියෙන විශේෂත්වය. හොඳට පින්නතුනි වෙන් කරලා දකින්න පුරුදු වෙන්න විපාක ටික සහ නව කර්ම කියන මට්ටම. විපාකය කියලා කිව්වේ අපේ ජීවිතේ ඇත්තටම සත්පුද්ගල බවක් නියෝජනය කරනවා නම් එහෙමත් නැතිනම් නියෝජනය කරනවා කියලා කිව්වේ පසාදෝ අත්භව පරියාපන්නෝ කියලා අපි කතා කළා ප්‍රසාදවත් වූ ආත්ම භාවය අනුගියපු දෙයක් කියලා ඇහැ කියන තැන කතා කරනකොට මෙන්න මේ හේතු ටික කවදාවත් කෙලස් තියෙන දෙයක් නෙමෙයි. කෙලස් සහගත ධර්මයක් නෙමෙයි, කෙලස් සහගත දර්ශනයක් නෙමෙයි. ඒකට කියනවා විඥාන චර්යා කියලා. විඥාන චර්යා කියන කොටසේදී හැම වෙලාවකදීම මේ රූපය දැකීම පිණිස ඒ සිත වැය වෙලා මිසක ඒ සිතේ ඇත්තේ නැහැ. කෙලස් ඒ සිතේ ඇත්තේ නැහැ. කිලුටු ඒ සිතේ ඇත්තේ නැහැ. වෙනත් මේ ආශ්‍රව ධර්මතා ටිකක් ඒ සිත ප්‍රකෘති සිතක් පරිසුද්ධ සිතක් පබස්සර මිදම් භික්ඛවේ චිත්තං කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මහණෙනි මේ හිත ප්‍රභාස්වරයි කියලා අන්න ඒ කාරණාවට ඉතින් මේ ප්‍රභාස්වර හිත කිලිටි කරගන්න එක කෙනකෙනා සතු දෙය ඒ ප්‍රභාස්වර හිත කිලිටු කරගන්න එක කෙනකෙනා සතු දෙය කියලා කිව්වේ කෙනකෙනාට පුළුවන් තම තමන්ගේ භූමියේ මට්ටමට ඒ සිත කිලුට කරගන්නවා කියන දේ කරන්න. අපි කිව්වොත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ විපාකයේ මේ පිරිසුදු සිත හටගෙන ඉතුරු නැතුව නැති වෙන තැනක එයාට පුළුවන් සතර මහා ධාතු පැත්ත නැවත ඇති හැටියට මෙනෙහි කරගෙන නැතිනම් මෙහි ගොඩනගා ගන්න සංකල්පය මෙහි ගොඩනගා ගන්න සංඥාව රූපය ඇති බවට ගොඩනගා ගන්න මේ චේතනාව මානසිකාරය ආශ්‍රවතික විඥානය කියන මේ ධර්මතා හතර නැවත එළියට දාලා බාහිර ලෝකයේ පැත්තට පතිත කරලා බලන්න පුළුවන් වුණොත් එළියේ තියෙන දෙයයි මේ දැනගත්තේ කියලා අන්න එයාට නිත්‍ය සංඥාව නිසා සතර මහා ධාතුව නිත්‍ය බවට ගිහිල්ලා එයාට හම්බෙනවා එළියේ තියෙනා වූ රූපයක්. ඒ රූපය කියන කාරණාව මත ඔහුගේ කැමැත්ත අකමැත්ත හෝ එහෙමත් නැතිනම් කැමැත්ත අකමැත්ත තොර අදුක්කම සුඛ බව හට ගන්න බව තියෙනවා. ඒ නිසා ඔහුට කියනවා කාම භවයේ අනුව ජීවත් වෙන කෙනෙක් කියලා. එතකොට මේ කාම භවය අනුව ගිහිල්ලා ජීවත් වෙන ඔහුට ඒ කාම භවයේ අනුවම යන ධර්මතා ටික නිසාම නැවත නැවතත් කාම භවයේම ප්‍රතිසන්දිය උරුම වෙන ස්වභාවය තියෙනවා. හැබැයි මෙහෙම තියෙන කෙනෙකුට පුළුවන් ඒ විපාකය ගැනම එතනින් එහා දැක්මක් උපදෝගෙන ඒ කියන්නේ හැම වෙලාවකදීම මේ සතර මහා ධාතු රූපේ පැත්තට තමන්ගේ මනස පතිත නොකර එළියෙන් දැක්ක දේ අරඹයා Taman තුල පුද්ගල බව ගොඩනගෙනවා හැබැයි ඒක සතර මහා ධාතු රූපයේ දකින්නේ නැහැ. අන්න ඒ මට්ටමට එයාගේ මනස අරගෙන කෙනෙක් රූප භූමිය උපදවගෙන වාසය කරනවා. හැබැයි අර විපාක ටිකට අරඹයා කෙනෙක් කාම ධාත් කාම භූමිය උපදවගත්තා කෙනෙක් රූප භූමිය උපදවගත්තා. ඒ වගේ මේ විපාක ටික අරඹයා කෙනෙක් හිත පැත්තේ ගොඩනගා ගන්න සංඥාව පිළිබඳව දැකලා එයා නානත්වය වහලා ඒකත්වයක් පැත්තට මනස යොමු කරගෙන එයා අරූප භව මට්ටමේ සංඥාවක් ඇති කරගෙන චේතනාවක් ඇති කරගෙන ඒ මට්ටමේ රැඳිලා ඉන්නවා. දැන් මේ තුන් භවයේම තීරණය උනේ අර විපාකයේ ඇත්ත නොදන්නා කම නිසා විපාකයේ ආශ්‍රව කෙලෙස් තම තමන්ගේ විදිහට ඇති කරගන්න දේ අනුව. නිවන් දකින්න තැනදිත් ඥානචර්යාවේදිත් එයාට කරන්න තියෙන වෙන කිසිම දෙයක් නෙමෙයි. විපාකය අරබයා එයා උපදවාගත්ත නුවණින් වාසය කරනවා. මොකද්ද නුවණ? අන්ත්‍යාරු දර්ශනය. එයා උපදවාගත්ත ඒ නුවණින් වාසය කරනකොට ඔහුට ඒ අනුව යන කෙලෙසයක් හදාගන්න හේතු ටික ඇත්තේ නැහැ. කාම භවය අනුව ගියපු දේ හදාගන්න එයාට බාහිර රූපායතනෙ හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම රූප භවය අනුව ගියපු දේ හදාගන්නට මනස තුල ගොඩනගාගත්ත පුද්ගල බවට පදනමක් නැති බව ඔහු සාක්ෂාත් කරගෙන. අරූප බව ගොඩනගා ගන්නට ඉඩක් නැහැ. ඔහු දන්නවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වන Nirodhe සාක්ෂාත් කරන බව නිසා. එතකොට දැන් මේ කෙනා සම්පූර්ණම පූර්ණ වශයෙන්ම සත්‍ය අවබෝධයක් කරගෙන තමාගේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරගෙන වාසය කරනවා. මේ විදිහට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම උපදෝගෙන වාසය කරන මේ කෙනාට සම්පූර්ණයෙන්ම ඇති වෙනව එක්තරා නුවණක්. තමන්ගේ ජීවිතයේ බවට පත් වූ නුවණක්. යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන කාරණාව පිරිසිඳ දැක්කා වූ නුවණ. එයා දකිනවා යම් ධර්මතා ටිකක් හේතු නිසා හටගත්තා නම් හේතු නිරෝධයෙන් ඒ ධර්මතා ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන කාරණය. කොටිම කියනවා නම් විපාකෙට විපාකයක්. කාම භූමියේ විපාකයක් තිබුණා. කාම් භූමියේ විපාකය ආරම්භය ඉතුරු නැතුව නැති වුණු ධර්මතාවයේ පිළිබඳව අවබෝධ කරගත්තා වූ නුවණ එළඹ සිටි ජීවිතයේ බවට පත් වූ දෙයක් බවට පත් වූ පත් වුණා. එතකොට විපාක ධර්මතාවයේ අරඹය ලෝකෝත්තර විපාකයකින් රහතන් වහන්සේ වාසය කරනවා. නව කර්ම සකස් කර ගැනීමක් ඇත්තේ නැහැ. දැන් මෙන්න මේ වගේ තැනකින් තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියන දේ කතා කළේ, අනිත්‍ය කියන දේ දේශනා කළේ අපිට. මේ අනිත්‍ය මේ විදිහට දේශනා කරනකොට අපිට ලෝකයක් පණවන්න පුළුවන් කමක් නැත්තේ. අපි කැමැති වශයෙන් පවතින හෝ කැමැති වශයෙන් නොපවතින එහෙමත් නැතිනම් ඇති බවට යන හෝ නැති බවට කතා කරන ලෝකයක් පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේකෙන් කියන්න උත්සාහවත් උනේ ලෝකේ නෑ කියලා නෙමෙයි නෑ කියනන් නෙමෙයි. හේතු ටික ඇතිකල්ලි හටගන්න නිසා කෙනෙකුට නෑ කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද මේ හේතු ටික ඇතිකල්ලි තිබුණා. හැබැයි හේතු ටික නැති වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඒ නිසා තියනවා කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. මෙන්න මේ පෙන්නපු දර්ශනය මේ පෙන්නපු දේ අවබෝධ කරගන්න එක තමයි අනිත්‍යානු දර්ශනය. එයා අවබෝධ කරගත්තේ අනිත්‍ය වශයෙන් කුමක්ද? ස්කන්ධ ධර්මතා ටික. අනිත්‍ය දකින්නවා කියලා එයාට දකින්න තිබුණ වෙන මොකක්වත් නෙමෙයි. ස්කන්ධ ධර්මතා ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ ලක්ෂණය. එතකොට ස්කන්ධ ධර්මතා ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා ඔහු දකිනකොට ඔහුට පංච උපාදානස්කන්ධය කියන මට්ටම නොහට ගන්න බවට යනවා. පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ එළියේ බාහිර රූපය ඇති බවට, ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇති බවට දෙවනි පාර මෙනෙහි කරලා ගන්න අන්න ඒ ලක්ෂණය ඔහුට නොහට ගන්න බවට යනවා. මොකද ස්කන්ධ ධර්මතාව ටික ඇති කල්ලි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා දැක්කනම් ඒ ඉතුරු නැතුව නැති වුණු බව අනිත්‍ය භාවය එහෙමත් නැතිනම් Nirodha සාක්ෂාත් කරපු ඒ කෙනාට. එයාට කවදාවත් නැවත පංච උපාදානස්කන්ධ වශයෙන් ඇසුරු කරන්නට සකස් කරන්නට දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කියනවා පංච උපාදානස්කන්ධය නොහට ගන්න බවට ගියා. අනුත්පාදයට ගියා. අනුත්පාදේ නිවනයි. එනිසා අන්න ඒ දර්ශනය තමයි අපි අපේ ජීවිතේට ඇති කරගත යුතු වෙන්නේ. අනිත්‍ය කියන දේ. අනිත්‍ය නොදන්නාකම නිසා අනිත්‍ය කියන දේ පිරිසිඳ නොදැක්ක නිසා අපි මෙච්චර කාලයක් මේ සසරේ යන්න හේතු වුණා. මොකද නිත්‍ය සංඥාව නිසා එළියේ තියනවා. තියෙන දේ විඳින්න නැවතුයි හදා ගන්නවා නැවත ආයතන ටිකක්. ආයතන ටිකක් හදාගත්තාම ආපහු හදාගත්ත ආයතනයට අලුතින්ම ගැටෙනවා. අලුතින්ම ගැටුණු බව නොදන්න නිසා නැවත තියෙන දේම ඇසුරු කරනවා. තියෙන දේම ඇසුරු කරන අපිට නැවත හේතු ටික අපි සකස් කරගෙන මෙන්න මේ පැවැත්ම තුල අපි සසර දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන ගමනක්. යම් මොහොතක අපිට මේ එකින් එකට එකින් එකට ඇති කරගන්න අපේ මෝඩකම නිසාම උපදින බව දුරු කර ගැනීම සඳහා අපි යම් මොහොතක දැක්කනම් මේ හේතුනික නිසා හටගෙන හේතු නිරෝධයේ නිරුද්ධ වෙන ධර්මතාවයේ පිළිබඳ සාක්ෂාත් කළා නම් ඒකින් කියන්නේ මේක නිකන් තේරුණා මේක නිකන් කාරණාවක් විදිහට දැනගත්තා කියන දෙයම නෙමෙයි. එතනින් එහාට ගියපු ජීවිතයේ තුල ජීවිතයේ බවට පත්වන දර්ශනයක්. ඒ දර්ශනය තුළ ඔහු සාක්ෂාත් කරන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියනකොට එයාට කෙලෙස් වශයෙන් හැසිරෙන්නට ආශ්‍රව වශයෙන් ඇසුරු කරන්නට රූප ආයතනයක් හම්බ වෙන්නේ නැහැ. එළියේ තියෙන රූපයක් හම්බෙන්නේ නැති වෙනකොට එයාට එළිය ඇති බවට ගන්න දෙයක් හම්බ වෙන්නේ නැති වෙනකොට එයාට කියනවා අනුපාදා විමුක්තෝ උපාදාන වශයෙන් නොගෙන මිදුණා කිසිවක් උපාදාන වශයෙන් ගත්තේ නෑ. මොකද උපාදාන වශයෙන් ගන්නට දෙයක් නොතිබුණු නිසා. එතකොට අනිත්‍ය තුල අනිත්‍ය දර්ශනය ඒ කියන තැන දක්වාම ඔහුගේ මනස අරගෙන යනවා. ඒක බොහොම ගැඹුරු දෙයක්. සාමාන්‍ය ලෝකයේ තුල අපි දකින ඒ දර්ශනය නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ ඇති දෙයක නැති වෙන බව නෙමෙයි කියලා කිව්වේ ඒකයි. ඒ වගේම ලෝකේ තියෙන දේක අපේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ වගේ සරලාර්ථකතනෙකුත් නෙමෙයි. අපි කැමැතිසේ පවතින්නේ නැහැ කියලා දැනගත්තා කියලා අපිට ඒක ආදීනවේ පිළිබඳ අවබෝධ කර ගැනීමක් මිසක නිස්සරණය සාක්ෂාත් කළ හැකි අනිත්‍යානුදර්ශනයක් නෙමෙයි. එනිසා ඒක සාමාන්‍ය ලෞකික දෙයක්. මොකද කැමැත්ත ඉෂ්ට නොකරනවා නම් ආශාද ඉෂ්ට කරන්නේ නැත්නම් පිළීම නම් ලෝකෙ තුල තියෙන්නේ. එහෙනම් ඒ පෙළෙනවා කියන දේ පෙළෙන පෙළනු ලබන වස්තුව ඒ වගේම පෙළීම විඳුනු ලබන කෙනා මේ පැත්තේ ඉන්නවා. පෙනුනු ලබන දේ බාහිර තියෙනවා. මෙන්න මේ තියනවා කියන අන්තය තුල ජීවත් වෙනකන් එයාට ලෝකෙ තුල තමන්ගේ gedara තමන්ගේ ආස්වාදයේ කැමැතිසේ පවතින්නේ නැහැ කියලා දකින්න එක හොඳයි. හැබැයි හොඳ කලකිරීමට එයාට කලකිරුණු කෙනාට ඒක නිස්සරණේ නෙමෙයි. එයා එතනින් මත් එක්ක යමක් කළ යුතුයි. ඒ කළ යුතු දේ තමයි අනිත්‍යානුදර්ශනය. අනිත්‍ය විදිහට දකිනකම. එනිසා අපිට ලෝකේ ආස්වාදේෂ්ඨ නොකරන බව කැමැතිසේ නොපවතින බව යම් කෙනෙක් තේරුම් ගත්තනම් ආදීනවේ තේරුම් ගත්තනම් ඔහුට නිස්සරණයක් අවශ්‍ය වෙනවා. ඒ නිස්සරණය අවශ්‍ය වුණ කෙනාට මෙන්න මේ අනිත්‍ය අනුව යන නුවණක් ඇති කරගත්තා නම් ඔහුට නිකම්ම මේ හේතු නිසා හටගත්ත ස්කන්ධ ධර්මතා ටික මේ මොහොතේ ඉතුරු නැතුවම නැති වෙලා යනවා. මේ නැති වුණු තැනක නිත්‍ය සංඥාව හදාගෙන ජීවත් වෙන බව දකිනකොටම එයාගේ යම් නිත්‍ය සංඥාවක් විදිහට ඇසුරු කරන බවක් තියෙනවා නම් ඒක ඉතුරු නැතුව දුරු වෙනවා. එයාට හේතුඵල ධමයක් දකින්න පුළුවන්කම තියෙනවා. හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන මේ දර්ශනය මේ කතාව හසු වෙනකොට එයාට හැම වෙලාවකදීම ඇති බවට ගන්නට බාහිර වෙන වෙන අරමුණු හම්බ වෙන්නේ නැහැ. ලෝකේ ඇති බවට ගන්නට කැමැති වශයෙන් හැසිරෙන්නට අකමැති වශයෙන් ගැටෙන්නට කැමැතිත් අකමැතිත් නොවන අර්ථයෙන් මුලා බවටපත් වෙන්නට ඇති බවට හම්බෙන ඇත කියන අන්තයේ දුර වෙලා හැබැයි නැත කියන අන්තයට නොඇටි. මෙන්න මේ දර්ශනය තමයි අපිට වැදගත්ම වෙන දර්ශනය. ඒ නිසා තමයි චක්කුම් අනිච්චතෝ වවත්තේති ඇහැ කියන එක අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරගන්න. ඇහැ අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරනකොට පිහිටුවා තබනකොට ඔබට කලින් දැකපු රූපේ නැවත දකින්නවා කියන මට්ටමක යම් සංඥා මානසිකාරයක් විපල්ලාසයක් ඇති වෙනවා නම් ඔබටම තේරුම් ගන්න පුළුවන් මේ කලින් දැකපු රූපේ කවදාවත් දකින්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ වගේම හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනකොට අපි හැම වෙලාවකදීම මනස තුල ගොඩනගාගත්ත ගස් ගල් ගෙවල් දොරවල් මිනිස්සය කියලා විඳින මානසික මට්ටමක් තුලයි අපි ජීවත්ුනේ කියලා මෙන්න මේ කතාව ඔබට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. එතකොට හොඳට තමන් කියන තැන ගොඩනගාගත්ත සංකල්පමේ ලෝකයෙන් මිදෙන්නට අවශ්‍ය වටිනා කාරණා ටිකක් තමන්ගේ ජීවිතයේ පැත්තෙන් හම්බෙයි. මෙන්න මේ කියන දර්ශනේ තේරුම් ගත්ත කෙනාට. ඒ නිසා අනිත්‍ය කියන දේ තේරුම් ගන්න එක බොහොම වැදගත්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් කතා කළා අනිච්චතෝ වවත්තෙන්තෝ නිච්ච සංඥම් පද පජහති මේ විදිහට ව්‍යවස්ථාපනය කරලා බලනකොට අනිත්‍ය කියන දේ එයාගේ රූපේ පිළිබඳ යම් නිත්‍ය සංඥාවක් තිබුණා නම් ඒක දුර වෙනවා කියලා. ඒ වගේම දුක්ඛතෝ අවත්තෙන්තෝ සුඛ සංඥම් පජහති දුක වශයෙන් බලනකොට රූපය එයාගේ යම් සැපයි කියන සංඥාවක් තිබුණා නම් සැප කියන සංඥාව දුරු වෙනවා. එතකොට දුක්ඛතෝ වවත්තෙන්තෝ සුඛ සංඥම් පජහති කියනකොට අපේ ජීවිතයේ සාමාන්‍ය දර්ශනය තමයි අපේ ජීවිතයේ සාමාන්‍ය දැක්ම තමයි මොකද්ද සැප කියන සංඥාව සැප කියන දේ. ලෝකෙ තුල අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සැප කියන දේ. ඇහැ ගැන කතා කරන නිසා අපි කිව්වොත් අපි ඇහැට බලාපොරොත්තු වෙන්නේ සැපසහගත අරමුණු සැපසහගත ලස්සන දේවල් බලන්නට අවලස්සන දේවල් බලන්නට අකමැති දේවල් බලන්නට අපි කවුරුත් කැමති නැහැ. ඒ වගේම ඒ කැමැත්ත කියන දේ කොහෙ තිබුණ දේද කියලා අපි නිකන් හිතලා බැලුවොත් හැම වෙලාවකදීම වර්ණය කියන දේ අපිට කැමැත්ත හෝ අකමැත්ත අපේ ජීවිතයට ගෙනාවේ නැහැ. ඒ වගේම ඒ වර්ණය පතිත කරගත්ත ඇහැ පැත්තත් කැමැත්ත හෝ අකමැත්ත අපිට ඇති කරලා දුන්නේ නැහැ. අපේ හිතේ තියෙන ගති ස්වභාවයක් අපි රූපෙ පැත්තෙන් බලනකොට තමයි කැමැත්ත හෝ අකමැත්ත කියන දේ රූපයකට අයිති වෙලා කැමැති අකමැති රූප අපිට ලෝකෙ තුල හම්බුනේ. මොකද වර්ණ සටහන ඒකාන්තයෙන් සැපසහගත වෙන දෙයක් නම් ඇහැට එන පාට ටික ඒකාන්තයෙන් දුක්සහගත දෙයක් නම් මේ ලෝකේ කාටත් ඒ එන පාට ටික එන රූපේ දුකක් නම් දුක වෙන්න ඕනේ සැපක් නම් සැප වෙන්නට අවශ්‍ය වෙනවා නමුත් ලෝකේ එහෙම වෙන්නේ නැහැ අපි දන්නවා එක දේශපාලන චරිතයක් ගත්තොත් උදාහරණයක් ඇටියට කෙනෙක් බොහෝම ප්‍රියශීලීව ප්‍රියමනාපව ඒ රූපය අසුරු කරනවා ඒ වගේම තව කෙනෙක් ඒකට බොහොම අප්‍රසන්න කරනවා, අප්‍රියමනාප කරනවා. දැන් ওই ප්‍රියමනාප බව, අප්‍රියමනාප බව රූපෙට අයිති දෙයක් නම් කෙනෙකුට ප්‍රිය වෙන්නත්, තව කෙනෙකුට අප්‍රිය වෙන්නත් කිසිම හේතුවක් නැහැ. නමුත් ඒක රූපෙන් ආපු එක නෙමෙයි. ඒ රූපෙන් ආපු දේ අරඹය අපි Taman තුල උපදවාගත්ත ලක්ෂණ ටික රූපෙන් ආපු දේ අරඹය කියලා කිව්වේ රූපේ වර්ණ සටහන ඉතුරු නැතුවම නිරුද්ධ වුණ තැනක අපි කෙනකෙනා තුළ දන්න දැක්ම කෙනකෙනා තුළ මේක හොඳයි මේක නරකයි කියලා අවබෝධ කරගත්ත ඒ දැක්ම අනුව අපි කෙනෙක් නරක කරලා කෙනෙක් හොඳ කරලා එතකොට අපි හොඳ නරක කතා කළේ සම්පූර්ණම වර්ණ සටහන පැත්තට දාලා නමුත් අපි දන්න දැනගත යුතු දේ තමයි අපි හොඳ නරක පුද්ගලයෙක් ගොඩනගා ගන්නකොටම වර්ණ සටහන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා. ඒ වගේ අපි ලෝකේ සැපසහගත සංඥාව බලාපොරොත්තු වෙන්නේ ලෝකෙ තුල නිත්‍ය සංඥාව මත. එහෙමත් නැතිනම් තියනවා කියන අන්තය තුල තමයි අපි තියෙන රූපේ සැප බලාපොරොත්තු වෙන්නේ. යම් ලස්සන රූපයක් කියලා අපි ඇහැට පෙනුණු රූපයක් කරඹයා හොඳයි සැපයි කියලා අපි යම් තැනක වින්දනං ඒ රැස් කරගත්ත සංඥාවම නැවත අපි ප්‍රනිදි වශයෙන් ප්‍රාර්ථනා වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඇයි? අපි හිතනවා ඒ සැප සතුට අපිට ආවේ රූපේ පැත්තෙන් කියලා. රූපේ පැත්තෙන් ආපු ඒ සැප රූපේ පැත්තෙන් ආපු ඒ සතුට අපි බලාපොරොත්තු වෙනවා නැවත රූපේ බලලම අපිට ගන්න පුළුවන් කියලා. ඒ නිසාම නැවත රූපේ පැත්ත අපි හොයනවා. ඒක තමයි අපේ දැක්ම, අපේ දර්ශනය. ඒ සැප කියන සංඥාව අපි බලාපොරොත්තු වෙන්නේ කොහෙන්ද? බාහිර සතර මහා ධාතු රූපේ පැත්තෙන්. මෙන්න මේක දුරු කරගන්න අවශ්‍ය නිසා තමයි දුක්ඛතෝ වවත්තෙන්තෝ සුඛ සංඥම් පජහති මේ දුක් වශයෙන් දකිනකොට කෙනෙක් රූපේ පැත්ත එයාට සැප කියන සංඥාව දුරු වෙනවා කියලා කිව්වේ. දුක් වශයෙන් දකින්න කියලා කිව්වේ මේක දුක්ඛාර්ය සත්‍ය පැත්තෙන් අවබෝධ කරගත යුතු දෙයක් වෙන නිසා. දුක්ඛාර්ය සත්‍ය කියලා කිව්වේ අපි කලින් කතා කරලා තියෙනවා බොහෝ දෙනෙක් අහලා ඇති සත්‍යමකේට ආශ්‍රිතව දුකත් දුක්ඛ සත්‍යයත් කියලා කාරණා දෙකක්. දුකක් දුක්ඛ සත්‍යයක් කියන කාරණා දෙකේදී ලෝකේ දුකක් තියෙනවා දුක්ඛ සත්‍යයක් තියෙනවා දුක තමයි යම් කායික වශයෙන් ඇති වෙන දෙයක් තියෙනවා නම් චෛතසික වශයෙන් ඇති වෙන දෙයක් තියෙනවා නම් කයට දැනෙන දුකක් හිතට දැනෙන දුකක් තියෙනවා නම් මේ කයට දැනෙන දුක මේ හිතට දැනෙන දුක මේ දෙකට කියනවා දුක කියලා දුක්ඛ සත්‍ය කියන දේ පිළිබඳ විමසලා බැලුවොත් යම් කායික දුකක් තියෙනවා නම් චෛතසික දුකක් තියෙනවා නම් මේ කයට දැනෙන දුකත් හිතට දැනෙන දුකත් අතහැරලා තවත් දුකක් තියෙනවා නම් අන්න ඒ දුකට කියනවා දුක්ඛාරය සත්‍ය කියලා. හැබැයි ඒක කයට දැනෙන්නෙත් නෑ ඒක හිතට දැනෙන්නෙත් නෑ. ඒකට කයට නොදැනෙන හිතට නොදැනෙන මේ දුක මොකද්ද? ඒක තමයි දුක්ඛාරය සත්‍ය. අපි අවබෝධ කරගත යුතු දේ. එතකොට දැන් රූපය කියන එක දුක්ඛ ආර්ය සත්‍ය රූපස්කන්ධය කියන එක දුක්ඛ ආර්ය සත්‍ය පදනම් කරගත්ත දේ. ඒ රූපස්කන්ධයක දුක අපිට කයට දැනෙන්නේ නැහැ. රූපස්කන්ධයක දුක හිතට දැනෙන්නේ නැහැ. වර්ණ සටහනක් කියන දේ අපිට දුක්ඛ ආර්ය සත්‍ය මත පදනම් වුණ දෙයක් වෙනකොට ඒ වර්ණ සටහනක් ඇහැට පතිත වුණා කියලා අපිට ඒ දුක කයට දැනුණෙවත් ඒ දුක හිතට දැනුණෙවත් නැහැ. නමුත් ඒක දුක්ඛ ආර්ය සත්‍ය පදනම් වුණ දෙයක්. පිහිටපු දෙයක්. එතකොට ඒ දුක මත දුක්ඛ ආර්ය සත්‍ය මත අපි රූපයක් හදාගත්තට පස්සේ අම්මා තාත්තා ගෙවල් දොරවල් දුව පුතා කියලා අපි රූපයක් හදාගත්තට පස්සේ දැන් අපි හදාගත්තා මොකක්ද කායික වශයෙන් හෝ මානසික වශයෙන් දුක ගෙනල්ලා දෙන්න පුළුවන් බවට පත් කරගත්තා කායික වශයෙන් මානසික වශයෙන් දුක නැති තැනක දුක්ඛ ආර්ය සත්‍යයක් ඇති පැවතුණු තැනක අපි දුක හදාගෙන විඳින මට්ටම අපි දුක් වෙන්නේ දරුවා කියන මට්ටමින් මිසක ස්කන්ධ කියන මට්ටමකින් නෙමෙයි. එතකොට දරුවා ලෙඩ වුණොත් දුකයි මිසක අපිට ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වීම දුක උනේ නැහැ. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය බවට පැනුනේ අවබෝධ කරගatiya යුතුනේ කන්ද උපදී නැතිනම් ස්කන්ධ ටිකක හට ගැනීම කියන කාරණාව. මෙන්න මේ දුක දකිනවා නම් එයාට මොකද්ද වෙන්නේ? මේ දුක අවබෝධ කරගන්නකොට එයාට සැපසහගත වශයෙන් ඇසුරු කරන්නට බලාපොරොත්තු වෙන්නට ලෝකෙ තුල ප්‍රනිදි වශයෙන් ප්‍රාර්ථනා කරන්නට එයාට දෙයක් හම්බ වෙන්නේ නැහැ. එයා ඒ ප්‍රනිදි වශයෙන් ඇති කරගන්න ප්‍රාර්ථනා වශයෙන් බලාපොරොත්තු වෙන ලෝකෙන් මිදුණ කියලා කියනවා. ඒ නිසා තමයි දුක්ඛතෝ අවත්තෙන්තෝ සුඛ සංඥම් පජහති දුක වශයෙන් ව්‍යවස්ථාපනය කරලා තබනකොට රූපස්කන්ධයේ දුක්ඛ සත්‍ය පැත්තෙන් යා ව්‍යවස්ථාපනය කරනකොට රූපස්කන්ධයේ දුක්ඛ සත්‍ය පැත්තෙන් අවබෝධ කරගන්නකොට එයාට සුඛ සංඥාව ඒ රූපයේ තුල රූපය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක ප්‍රියසාත රූපයක් හදාගෙන විඳින ලක්ෂණයක් තියෙනවා නම් අන්න ඒ මට්ටම නොහට ගන්න බවට යන්නේ දුරු වෙන මට්ටමට යන්නේ. එතකොට අපිට මේ තුල බොහොම අපි සාකච්ඡා කරමු ඉදිරියටත් බොහොම වටිනා දර්ශනයක් බොහොම වටිනා දෙයක් අපේ ජීවිතයට පෙන්වන සම්පූර්ණම අපේ භාවනා ප්‍රතිපදාව පැත්තෙන් අපේ දර්ශනයේ පැත්තෙන් අපිට ඇති කරගත යුතු උතුම් කාරණා ටිකක්. ඒ නිසා මේ මේ පිළිබඳව අප්‍රමාදීව තමන්ගේ ජීවිතයේ තුලටම බහාලලා ස්කන්ධ ටික ඇති තැනක අපි උපාදානස්කන්ධයක් හදාගෙන දුක් විඳින මට්ටම කියලා කිව්වේ මොකද්ද කියන එක පිළිබඳව අපි ටිකක් අවබෝධ කරගන්නට, තේරුම් ගන්නට උත්සාහවත් වෙනවා නම් ඒක බොහොම වටිනවා. අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරගෙන හැම දිනෙකම බොහොම වටින කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිද්ධ කරගත් කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු.